එතකොට අපි මතක් කරගත්තා වගේ මේ සූත්‍රයේදී ටික ටික භාගතුන් වහන්සේ තමන් වහන්සේ සතු එකාතකින් අසහාය ස්වභාවයත් අසමසම ස්වභාවයත් තවත් පැත්තකින් භාගතුන් වහන්සේ සතු ඒ රහතන් වහන්සේලාට කිට්ටු කරන්න පුළුවන් ස්වභාවයත් පෙන්ලා දෙනවා. මොකද තථාගතයන් වහන්සේ පෙන්වන සර්වඥ භූමිය උන්වහන්සේටම ආවේනික භූමියක්. හැබැයි උන්වහන්සේ පෙන්වන ශ්‍රීනාශ්‍රව භූමිය, ඊළඟට ශුන්්‍යත භූමිය. මෙන්න මෙබඳු ස්වභාවයන් එකතකින් රහතන් වහන්සේලා අත්දකින්න භූමියක්. එතකොට අපිට මේ සූත්‍රයේදී එක එක පැතිවලින් මේ සූත්‍රය විග්‍රහ කරන්න පුළුවන්. අද අපි ටිකක් භාවනාවටත් කිට්ටු වෙන්න. එතකොට මේ සූත්‍රයේ විස්තර වෙන මේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන්ම ආශ්‍රවයන් රහිතව ජීවත් වෙන ආකාරය ඒ වගේම දේවල් වල නොඇලී ජීවත් වෙන ආකාරය සම්බන්ධයෙන් සූත්‍රය ආශ්‍රයෙන්මත් මතු කරගන්න උත්සාහත් වෙනවා. අපි සාමාන්‍යයෙන් හැබැයි අපේ සිත් සතන් තුළ මේ බඳු දේවල් වල ඇලෙන ගතියක් නොඇලෙන ගතියක් නෙමෙයි තියෙන්නේ දේවල් වල ඇලෙන ගතියක්. දේවල් වල ගැලෙන ගතියක්. ඉතින් මේ සම්බන්ධව මට හිතුණා බුද්ධ වචනේම පොඩ්ඩක් මතු කරගන්න කියලා. එක්තරා සූත්‍රයක් එනවා උද්දේශ විභංග සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ එතෙන්දී බුදුරජාන් වහන්සේ මේ අපේ සාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අපේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කරපු ප්‍රකාශයක් මෙතන සූත්‍රේ එනවා. ඒකදී භාගතුන් වහන්සේ කියනවා චක්කුණා රූපන් දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි එහෙන් දැක්කහම අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව එතනම චක්කු විඥානය පහළ වෙනවා. ඒ කියන්නේ මොකද අපි එතනම ඇලුනා. ඒ ඇස ඇසුරු කරගත්ත රූප මේ විඥානයක් මේ නිසා පහළුණා. අපිට මේ වැටහීමක්වත් නැහැ මේකෙන් ගැලවීමක් ගැන. ඉතින් අපි ඒ මේ දැකපු රූපේ එහෙම්ම බදා ගන්නවා. එහෙම්ම අල්ල ගන්නවා. ඉතින් එතන අල්ල ගන්නවත් එක්කම අන්න ඒ රූපය ඇසුරු කරන විඥානයක් තමයි පහළ වෙන්නේ. දැන් මේ පිඟුතුන් දන්නා බුදුරජාන් වහන්සේගේ දහම තුල ස්කන්ධ පහක් පෙන්නවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඒකදී මේ විඥානස්කන්ධයේදී ඇත්තටම ඇහැ හරහා ඔන්න චක්කු විඥාන පහළ වෙනවා. සෝත විඥාන පහළ වෙනවා ඔන්න කන හරහා. ඊළඟට නාසය හරහා නම් ඔන්න ගහන විඥාන පහළ වෙනවා. දිව හරහා ජීවහා විඥාන පහළ වෙනවා. කය හරහා කාය විඥාන පහළ වෙනවා. මනස හරහා මනෝ විඥාන පහළ වෙනවා. ඒ කියන්නේ ඒ ඒ ආයතන ඊට අනුරූපී බාහිර ආයතනයන් ඇසුරු කරනකොට. ඒ කියන්නේ ඇස රූප ඇසුරු කරනකොට ඔන්න චක්කු විඥාන පහළ වෙනවා. කන සද්ද ඇසුරු කරනකොට ඔන්න සෝත විඥාන පහළ වෙනවා. ඊළඟට නාසය ගඳ සෝඳ ඇසුරු කරනකොට ගහන විඥාන පහළ වෙනවා. දිව රස ඇසුරු කරනකොට જીවහා විඥාන පහළ වෙනවා. කය ස්පර්ශයන් ඇසුරු කරනකොට කාය විඥාන පහළ වෙනවා. මනස මනසට එන අරමුණු ධර්ම ඇසුරු කරනකොට ධම්ම මේ මනෝ විඥාන පහළ වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය අපි තුල නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට හැකියාවක් නැහැ ඇහෙන් රූප බලද්දී ඒ ඇසේ විඥාන පහළ නොකරගෙන ඉඳීමක් ගැන අපිට හැකියාවක් නැහැ. කනෙන් සද්ධාහනකොට කනේ විඥාන පහළ නොකරගෙන ඉන්න අපිට හැකියාවක් නැහැ. නාසයෙන් ගඳ සුවඳ බලනකොට එහි විඥාන නාසයේ විඥාන පහළ කරගන්න නැතුව ඉන්න අපිට හැකියාවක් නැහැ. දිවෙන් රස බලනකොට දිවේ විඥාන ඇති කරගන්න නැතුව ඉන්න ඕන අපිට හැකියාවක් නැහැ. ඊළඟට කයෙන් ස්පර්ශයන් ලබනකොට කයේ විඥාන ඇති කරගන්න නැතුව ඉන්න අපිට හැකියාවක් නැහැ. මනසේ ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට ධර්මාරම්මණය එනකොට ඒවා ඇසුරු කරගත්ත විඥාන පහල කරගන්න නැතුව ඉන්න අපිට අපිට හැකියාවක් නැහැ. ඉතින් මේකේ තව එහාට ගිහිල්ලා භාගතුන් වහන්සේ කියනවා රූප නිමිත්ත අස්සාද ගතිතං. දැන් අපි බලපු රූපය තුල යම් ආස්වාදයක් අපි භුක්ති විඳිනවා නම් අන්නේ රූප ඒ රූපය හරහා පැමිණිච්ච ඒ ආස්වාදය තුල අපි බැඳෙනවා. රූප නිමිත්ත අස්සාද විනිබද්දං. ඒ තුලම ගැලෙනවා. ඒක තුලටම පැටලෙනවා. රූප නිමිත්ත අස්සාද සංයෝජන සංයුක්තං. අන්න ඒ හරහාම අපේ මේ ඇලීම් ඊළඟ බැඳීම් නිකන් කොකු දාගත්තා වගේ අපි ඒක තුලම පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඇහෙන් රූපයක් දකින්නකොට මේ කටයුත්ත වෙලා හමාරයි. ඊළඟ කනෙන් සද්දයක් අහනකොට මේ දේ වෙලා හමාරයි. අපිට ඒකෙන් යම් ආස්වාදයක් දැනුණා නම් අන්න ඒකේ බැඳෙනවා. අන්න ඒකේ ඇලෙනවා. අන්න ඒකේ ගැටෙනවා. ගැටෙනවා කියන්නේ ඒකේ කොක්කක් දාගන්නවා. සංයෝජනය කියන එකට සාමාන්‍යයෙන් කියන හැකිලි කියලා. ඒ කියන්නේ අපි හැම තිස්සෙම හැකිලක් දාගන්න තමයි බලාගෙන ඉන්නේ. කාත් එක්ක හරි කොක්කක් දාගන්න ඉන්නවා බලාගෙන ඉන්නවා කියලා කියන්නේ. අන්න ඒක වගේ තමයි අපේ මේ ඇහැ රූපයක් දැකපු ගමන් රූපෙත් එක්ක කොක්කක් දාගන්නවා. කනට සද්දයක් ඇහුණ ගමන් අන්න සද්දෙත් එක්ක කොක්කක් දාගන්නවා. ඉතින් මේ විදිහට එතනම විඥාන පහළ වෙනවා. එතනම ඒ ලැබෙන සද්දේ හරහා ලැබිච්ච ආසාදයක් තියෙනවා නම් එතනම අන්නේකට බැඳෙනවා. ඊළඟට ඒකෙම මේ ගැලෙනවා ඊළාට ඒකෙම කොක්කක් වගේ පැටලෙනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ මේ බලනකොටත් ඒකෙන් යම්කිසි ආස්වාදයක් දැනුණා නම් අන්නේ ආස්වාසේ බැඳෙනවා. ආස්වාදයේ බැඳෙනවා. ආස්වාදයට පැටලෙනවා. ආස්වාදයට එක්කම එයා කොක්කක් දාගන්නවා. ඊළඟට දිවට රසක් දැනුණාම ඒකේ යම් ආස්වාදයක් තියෙනවා නම් අන්නේ ආස්වාදයේ අනුසාරයෙන් අපි එතනම බැඳෙනවා. එතනම ගැලෙනවා. එතනටම කොටු වෙනවා. එතනටම කොක්කක් දාගන්නවා. කයට ස්පර්ශයක් සිද්ධ වුනහම අන්නේ ස්පර්ශයේ අපි ඇලෙනවා. ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා නම් ඒකේ අපි ඇලෙනවා. ඒකෙම ගැලෙනවා. අන්තිමට ඒකෙම පැටලෙනවා. ඒකෙම කොක්කක් දාගෙන. ඊළඟට මනසට එන යම්කිසි අරමුණක්. ඒකෙත් යම් ආස්වාදයක් තියෙනවා නම් අන්නේ ආස්වාදය ඇසුරු කරගෙන අපි එතන බැඳෙනවා. එතන සංයෝජනයන් පහල කරගන්නවා. රාග ආදී කෙලෙස් ඔක්කොම ටික එතන පහල කරගන්නවා. අපි එතනම කොක්කක් දාගන්නවා. ඉතින් මෙන්න බෙමඳු ස්වභාවයක් තමයි අපේ මේ නුපුහුණු මනසේ තියෙන්නේ. අපි පුහුණු කළා නැත්නම් අපේ මනස වෙනත් ආකාරයකට අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට අපි හැම තිස්සෙම එක්ක රූපය ඇසුරු කරගෙන ඉන්නවා එක්ක සද්දයක් ඇසුරු කරගෙන ඉන්නවා එක්ක නාසයෙන් ලබන ගඳ සුවඳක් ඇසුරු කරගෙන ඉන්නවා එහෙම එහෙම නැත්නම් දිවෙන් ලබන රසයක් ඇසුරු කරගෙන ඉන්නවා එහෙමත් නැත්නම් අපි හිතමු මේ කයෙන් ලබන ස්පර්ශයක් ඇසුරු කරගෙන ඉන්නවා මේ කට්ටිය පොඩ්ඩක් හරි අඩපණ වෙලා නම් අන්න මනස ඉස්සරහට එනවා. එයා අර පරණ යාගාව ඕන තරම් අතීත මතකයන් අනාගත මේ බලාපොරොත්තු තියෙනවා, අපේක්ෂාවන් තියෙනවා, සැලසුම් තියෙනවා. ඒ ඔක්කොම හසුරු කරගෙන එයා මනසම මේ ඇසුරක් සඳහා විඥාණයට බැහැ ගන්න තැනක් ලැබලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට කොයිම අවස්ථාවකවත් එක අතකින් බැලුවාම මෙන්න මේ ඉඳුරන් හයෙන් ගැලවෙන්න බැරි ස්වභාවයක් තියෙනවා. මේ ඉඳුරන් හය තුලම තමයි අපි ජීවත් වෙන්නේ. ඒක හරියට නිකන් අපේ හිරගෙදර වගේ. මෙන්න මේ හිරගෙදරින් පිට යන්න බැරුව ඒකෙන් නිදහස් වෙන්න බැරුව මේ හිරගෙදර වටේම මෙන්න මේ හයක් කියපු මේ අපි හිතමු නිකන් මේක හයාකාර බිත්ති හයකින් සමන්විත හිරගයක් කියලා. මෙන්න මේ බිත්ති හය ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ මේ මෙතනමයි අපි හන්දට ගියත් ඕකමයි ජීවත් වෙන්නේ. අපි වෙනත් ග්‍රහ ලෝකෙට ගියත් අපි ජීවත් වෙන්නේ ඕකෙමයි. ඉතින් හරියට අර ඉස්සර අර ගමරාල අර මොකද්ද තොইলක් කරලා තියෙන්නේ. ඒ ඒක ඇතුලේ තමයි අය තොইল කරන්නේ. අන්න ඒ වගේ තමයි අපි කොයි තොইল නැටුවත් අපි නටන්නේ මෙන්න මේ හය ඇතුලේ. අපිට කොයි තරම් දුරේක්ෂ තිබුණත් කොයි තරම් අන්වීක්ෂ තිබුණත් මේ කොයික සිද්ධ වෙන්නේත් මෙන්න මේ හය ආශ්‍රය කරගෙන. අපේ ජීවිතය අපේ ලෝකය තමයි මේ. එතකොට මෙන්න මෙබඳු පරිසරයක ඉන්න අපි තමයි දැන් එකාතකින් බුදුරජාන් වහන්සේ අපිට උගන්වන්නේ කොහොමද මේකෙන් නිදහසක් ලබන්නේ කොහොමද මේ හිරගෙදරින් පැනලා යන්නේ දැන් එතකොට මේක බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අර මම මුලදීම ගත්තේ සතර සතිපට්ඨානය මුල් කරගෙන. ඒතර මේ සතර සතිපට්ඨාන ධර්මයක් වඩනකොට මෙන්න මේ රූපේ බැඳෙන ගතිය, රූපේ ඇලෙන ගතිය, රූපයක් දැක්කහම ඒකේ සංයෝජන ඇති කරගන්න ගතිය, ඒකේ කොකු දාගන්න ගතිය ටික ටික අඩපණ වෙගෙන යනවා. ටික ටික දුර්වල වෙගෙන යනවා. ටික ටික ඒ දකින රූපවල රේඛා මැකීගෙන යනවා. ඒක නිකන් රූප බොඳ වීගෙන යනවා. ඒක තියෙන රස නැති වීගෙන යනවා. ඊළඟට සතිපට්ඨානය වඩනකොට ඒක වැඩිගෙන එනකොට මේ කනෙන් ඇහෙන සද්දවල සමහර ලාට ඒකේ නිමිති නොගන්නා ස්වභාවයකට. ඒකේ තියෙන රස මැකීගෙන යන ගතියකට. ඒකේ තියෙන රේඛා මැකෙන ගතියකට. ඒකේ තියෙන අපි නාද රටා මැකීගෙන යන ස්වභාවයකට සමහරට පතු වෙන්න පුළුවන්. ඊළඟට දිවෙන් බලනකොට රසයක් ඒක නිකන් රස බොඳ වෙලා යන ගතියක්. රස නිකන් ඈතින් දැනෙන ගතියක්. රස නෑ වගේ ගතියක් සමහරට දැනෙන්න ඉඩ තියෙනවා. ඊළඟට කයෙන් ස්පර්ශයක් ලබනකොටත් අර කලින් වගේ ග්‍රහණය කරගෙන අල්ල බදාගෙන යන්නේ නැතුව ඒ වෙනුවට නිකන් ඈතින් දැනෙන ගතියක්. බොඳ වෙලා ගතියක්. නිකන් විරංජනේ වෙච්ච ගතියක් සමහරට දැනෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි මනසින් අරමුණු ආවත් ඒවත් නිකන් ඈතින් එනවා වගේ ගතියක්. එමත් නැත්නම් ඒවා මගේ නොවන වගේ ස්වභාවයක්. ඒවා නිකන් අනුන්ගේ දේවල් වගේ ස්වභාවයක් දැනෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු හොඳ දියසායම් චිත්‍රයක් තියෙනවා. අපි මේ චිත්‍රය බලනකොට ඒ චිත්‍රයේ රස විඳීමක් තියෙනවා. ඒකේ රේඛා තියෙනවා, වර්ණ ගන්වලා තියෙනවා. ඒකේ ඉතින් ගෑනු මිනිස්සු ඉන්නවා. ගෙවල් දොරවල් තියෙනවා. ඉතින් හැමදේම හරිම විචිත්‍රයි. අපි සම්පූර්ණ මේ චිත්‍රය තුළ හිර වෙනවා. චිත්‍රය තුළ අපි ආස්වාදයක් ලබනවා. චිත්‍රය තුළම අපි බැඳෙනවා. අපි හිතමු යම්කිසි හේතුවක් නිසා මේ චිත්‍රය නිකන් මැකිලා ගිහිල්ලා. අපි තුමේ දියසායම් චිත්‍රයකට වතුර ටිකක් වටුණා කියලා මොකක් හෝ හේතුවකින් අන්නේ තිබිච්ච ලස්සන නැති වෙලා ගිහිල්ලා චිත්‍රෙ බොඳ වෙලා ගිහිල්ලා අර තිබිච්ච පැහැදිලි රේඛාවන් දැන් බොඳ වෙලා ගිහිල්ලා අන්න චිත්‍රේ විරංජනය වෙලා චිත්‍රේ වෛවර්ණ ස්වභාවයෙන් නැති වෙලා ගිහිල්ලා අන්න එතකොට මේකෙන් අර කලින් තරම් ආස්වාදයක් ලබන්න බෑ මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි අපිට මේ භාවනාවේදී කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනාවේදී එක්තරා අන්දමකින් මේ අරමුණ නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මෙන්න මෙබඳු විපරිණාමයක් මේ අරමුණේ සිද්ධ වෙනවා. එතකොට ඒක පොඩ්ඩක් බුද්ධ වචනේම පොඩ්ඩක් මතක් කරලා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ කියන මේ අතර මේක කියන්නේ සරියොත් මහරහතන් වහන්සේ කායේ කායानुපස්සී විහෙරිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. ඒ කියන්නේ කයෙහි කයානුව බලමින් වාසය කරනකොට හිත ඒ අරමුණු කෙරෙහි විරංජනීය වීමක් වෙනවා. අරමුණු කෙරෙන් ඈත් වීමක් අරමුණ ගැන කලකිරෙන ස්වභාවයක් ඔන්න ඇති වෙනවා. ඊළඟට වේදනාසු වේදනානුපස්සේ විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේහි. ඒ කියන්නේ වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරනකොටත් අපි ඒ අපේ හිත ඒ අරමුණු කෙරෙහි විරංජනීය වීමක්, ඒකෙන් අයින් වීමක්, ඒකෙන් මිදීමක්, ඒක උපාදාන නොකර ඉන්න ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට චිත්තේ චිත්තානුපස්සේ විහෙරෙනෝ චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේහි. දැන් හිතෙහි හිත අනුව බලමින් වාසය කරනවා. එතකොට අන්න හිතේ තිබිච්ච සිතුවිලි නිකන් ඈතට යන ගතියක්, බොඳ වෙලා යන ගතියක්, දුරු වෙලා යන ගතියක්, හිතට නිදහසක් ලැබෙන ගතියක් කෙනෙක් අත්දකිනවා. ඒ වගේම හිතට එන විවිධාකාර අපිටම නීවරණ දිහා බලනෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරිනෝ චිත්තං විරජ්‍යති විමුච්ඡති අනුපාදාය ආසවේහි හිතට එන විවිධාකාර ධර්මතාවයන් දිහා බලනකොටත් ඔය දේම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හරහා ලැබෙන්නේ එක මතකින් බැලුවම ටිකක් එක එක වගේ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. අපි හිතමු කායනුපස්සනාව කෙනෙක් වඩනකොට එයා අපි හිතමු ධාතු මනසිකාරයක් නම් වඩන්නේ. එයා ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ කය මුල් කරගෙන ඔන්න ඒක වඩනවා. ඒකන වඩන්න වඩන්න වඩන්න මේ ප්‍රතිඵලය ටිකක් එයාට තේරෙන්න ගන්නවා. ඊළඟට එයා බහිද්දා වශයෙන් උත් වඩනවා. දැන් මේ අනුන්ගේ කයේ තියෙනෙත් මෙච්චරයි. මේක මේ කයේ තියෙනෙත් මේ සතර මහා ධාතුවක්. අනුන්ගේ කයක තියෙනෙත් සතර මහා ධාතුවක්මයි. ඊළඟට මේ එළියේ තියෙන අනිකුත් අවිඥානක පණ නැති දේවල් වල තියෙනෙත් මේ සතර මහා ධාතුවක්මයි. අර එතකොට මම මගේ කියාගෙන දැඩිව අල්ලා බදාගත්ත ස්වභාවය මටම ඔක්කොම ඕනේ කරලා කියලා අයිති කරගන්න දඟලපු ස්වභාවය වෙනුවට මේ කොහෙත් තියෙන එකම දෙයක් නේද කියලා අන්න හිතේ යම් පමණක අතහැරීමක් අවබෝධය මත කල මේ ඇතිවෙච්ච කලකිරීමක් මතුවෙන්න පුළුවන්. ඒ වගේමයි අපි තුමු වේදනාවන් දිහා බලනකොටත් අන්න අපි මේ කයේ තියෙන වේදනාවන් දිහා බලනවා. අපි හිතමු දැනට කය ගත්තා කියලා. කයේ විවිධාකාර වේදනාවන් පහළ වෙනවා. සුඛ වේදනාවක් පහළ වුණත් අන්න මේ යෝගාවචරයට තේරෙනවා මේක මේ ඇති වෙලා නැතිලා යන දෙයක්. මේක මට පවත්වන්න අමාරුයි. මම දන්නේ නැහැ කොයි වෙලාවෙ මේ බඳු වේදනාවන් පහළ වෙනවද කියලා. කොයි වෙලාවෙ සැප වේදනාවන් පහළ වෙනවද කියන එක ගැන මට නිශ්චිතව කියන්න බෑ. කොයි වෙලාවෙ මේ පහළ වෙච්ච සැප වේදනාව දුර වෙලා යනවද කියන එක ගැන මට නිශ්චිතව කියන්න බෑ. ඒ වගේමයි කොයි වෙලාවෙ දුක් වේදනාවක් පහළ වෙනවද කියන එක ගැනත් මට කියන්න බෑ. ඒ පහළ වෙච්ච දුක් වේදනාව කොයිතරම් වෙලා තියෙයිද කියන එකත් මට කියන්න බෑ. මගේ යොමනාවට මේ එකක්වත් පවතින්නේ නැහැ. ඒ වගේමයි උපේක්ෂා වේදනාවනුත් කොයි වෙලාවෙ පහළ වෙනවද කොයිතරම් වෙලා ඒවා තියෙනවද මේ කිසිම දෙයක් සම්බන්ධයෙන් ඒ හැමෝම මගේ අනසක යටතේ නෙමෙයි තියෙන්නේ. ඒ හැම දෙයක්මත් මොහොතක් මොහොතක් පාසා ඇති වෙලා නැතිලා යනවා. ඒතර මේ ස්වභාවය නැවත නැවත යෝගාවචරයේ දකිනවා නම් නැවත නැවත මේ දේ බහුලීකృత කරනවා නම් මෙයාගේ හිතේ අන්න අර කියන පරිවර්තනය සිද්ධ වෙනවා. මේක මේ හිතලා ගන්න පරිවර්තනයක් නෙමෙයි. මේකේ පොතෙන් බලලා අහලා ගන්න පරිවර්තනයක් නෙමෙයි බොහොම සංසුන් වෙච්ච හිතකට බොහොම ඒකාග්‍ර වෙච්ච හිතකට නැවත නැවත මේ දේ පෙන්ලා දීලා හිත අභ්‍යන්තරයේම ඇති වෙන පරිවර්තනයක්. මේක බොහොම යටට කාවදින ස්වභාවයක් තියෙනවා. එතකොට අපි හිත දිහා බලාගෙනත් මේ කටයුත්ත කරනවා නම් අන්න තමන්ගේ දිහා තමන්ගේ සිත දිහා බලලා යමක් ඉගෙන ගත්තා නම් මේ අනිකුත් මිනිස්සෙගේ හිතවලත් ස්වභාවය මේකමයි කියලා අන්න බාහිරටත් මේක දාලා බලන්න පුළුවන්. ධම්මානුපස්සනාවටත් ওই වගේමයි. එතකොට මේ අජ්ජත් බහිද්දා වශයෙන්ුත් අන්න කෙනෙක් බලන්න බලන්න අර තමන් සුවිශේෂී පුජ්‍යලයේක්ය කෙනෙක්ය පුජ්‍යලයක කියලා අන්නේ තමන්ව විශේෂ කරගෙන ලොකුවට අල්ලගෙන හිතේ ස්වභාවය වෙනුවට මේ කවුරුත් මිනිස්සයෝ නේද කියලා අපි කවුරුත් හරි අසරණයි නේද කියලා අන කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. මොකද තමන් තුළම මේ තමන් හිර ඉන්න ගතිය තේරෙනකොට තමන්ගේ අසරණ ස්වභාවය තේරෙනකොට කෙලෙසුන් විසින් අපිව අසරණ කරන හැටි තේරෙනකොට අන්න අනිත් මිනිසුත් කොයි තරම්නම් මේ කෙලෙසුන් නිසා අසරණ වෙලාද කියලා මම කෙනෙකුට වැටහෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඔය වගේ එතකොට මේ සතිපට්ඨානය වඩනකොට දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අන්න මේ ඇතිවීම ස්වභාවයක් දකිනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ නැති වෙලා යන ස්වභාවයක් දකිනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් වාසය කරනවා. එතකොට මේ දේවල් බලන්න බලන්න අර ඔක්කොම තියෙනවා කියන අන්තයට දැන් යන්නෙත් නැහැ. කිසිවක් නැහැ කියන අන්තයට යන්නෙත් නැහැ. මේවා මේ හේතුන් නිසා තමයි මේවා තියෙන්නේ. හේතුන් නැත්තම් මේවා පවතින්නෙත් නැහැ. කියලා අන්න පටිසමුපාදයේ මත යෝගාවචරයාගේ නුවණ පිහිටන්න පටන් ගන්නවා. ඒතර ටික ටික මේ හැම පැත්තකින්ම අපි මේ කරගෙන යන කාර්යයට පොඩ පොඩ ඉතින් පෝෂණයක් ලබා දෙන්න උනන්දු වෙන්න ඕනේ. පටිසමුපාදයේ තේරෙන වෙලාවට අන්න ඒ පැත්තෙන් ප්‍රඥාවක් වඩා ගන්නවා. හොඳට ඇතිවීම නැතිවීම ස්වභාවය තේරෙනකොට අන්න ඒ පැත්තෙන් ප්‍රඥාවක් වඩා ගන්නවා. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන ස්වභාවය තේරෙනකොට අන්න දුක පැත්තෙන් ප්‍රඥාවක් දියුණු කර ගන්නවා. ඊළඟට මේවා කිසිම දෙයක් පාලනයෙන් තොරයි නේද කියන පැත්ත වැටහෙනකොට අන්න අනාත්ම පැත්තෙන් අපි තුල ප්‍රඥාවක් දියුණු කර ගන්නවා. ඊළඟට මෙහෙම වෙනවා නම් අන්න කෙනෙක් තුල ඇත්ත ඇටසැටියෙන් තේරෙන්න ගන්නවා යාට මේ දේවල් තුල. කය තුල, වේදනාවන් තුල, හිත තුල සිද්ධ වෙන මේ යථා ස්වභාවය. එයාට පොඩ පොඩ තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා යථාභූත ඥාන දස්සනේ සති යථාභූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ. දැන් හොඳට මේ දෙයම බලමින් වාසය කරනවා නම් මේ යථාභූතය තුල යා ඉන්න ඉන්න. එයාට ඇත්ත ඇත්සැටිය තේරෙන්න තේරෙන්න බුදුරජාන් වහන්සේ කියනවා උපනිශ්‍රේ සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ. ඔන්න නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්න අන්න යාට උපනිශ්‍රේ සම්පatti තියෙනවා. ඒ සඳහා ඌමනා කරන පහසුකම් ටික දැන් මෙයා සකස් කරගෙන යන්නේ. අර ටික දකින්න දකින්න දැන් මේ පහසුකම් සකස් වෙනවා මේකෙන් අයින් වෙන්න. මේකෙන් ගැලවෙන්න. මේකෙන් නිදහස් වෙන්න. එතකොට මේ නිදහස් වීම කියන එක ඉබේ වෙන එකක් නෙමෙයි අර උපනිශ්‍රේ සම්පatti ටික සකස් වෙන්න ඕනේ. දේවල් ටික හොඳට අපිට බලන්න ඕනේ. යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්න ඕනේ. ඇත්තට සැටියෙන් තේරෙන්න ඕනේ. තේරෙනා නම් අන්න ගැලවෙනවා. අයින් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය මාගන්ධී සූත්‍රයේදී එහෙම හරි ලස්සන උපමාවක් පෙන්නනවා. එක්තරා මේ ಜಾති අන්ධ මිනිසෙක් ඉන්නවා. දැන් මේ ಜಾති අන්ධ මිනිසයාගේ ඉතින් ඇස් දෙකම පේන්නේ නැහැ. ඉතින් එයාට අහන්න හම්බෙනවලු මෙන්න මේ සුදු පාට වස්ත්‍රයක් තියෙනවා. හරිම පිරිසුදුයි. හරිම ලස්සනයි ඇඳහම හරිම ශාන්ත ස්වභාවයක් තියෙනවා. ඉතින් පන්සලකට එහෙම අඳින්න හරිම ගැළපෙනවා. කියලා ඉතින් අනිත් අය මේ සුදු පාට බොහොම වස්ත්‍රය ගැන කියන මේ කීර්තියක් එයාට ඇහෙනවා. ඉතින් එයාත් කල්පනා කරනවා ඉතින් මෙන්න මෙහෙම සුදු පාට වස්ත්‍රයක් තියෙනවලු මටත් ඒ බඳු සුදු පාට වස්ත්‍රයක් අල්ල මේ අරගන්න පුළුවන් නම් ඒ බඳු ඇඳුමක් ඇඳගන්න පුළුවන් නම් හොඳයි කියලා අන්න එයාටත් හිතිලා එයාගේ මේ උවමනාව කියනකොට ඒ උවමනාව ඇහෙනවා යම්කිසි සටකපට මිනිසෙකුට. මිනිසයා දන්නවා ඉතින් මේ කතා කරන්නේ අන්ධ මිනිසෙක් කියලා. එයා මොකද කරන්නේ? දැලිකුණු වැගිච්ච වැගිරිච්ච බොහොම අපවිත්‍ර වස්ත්‍රයක් අර අන්ධ මිනිසයාගේ සල්ලි අරගෙන අපි කියමු එයාගෙන් සල්ලි අරගෙන අන්න යාට දෙනවා. දැන් මේ අන්ධ මිනිසයා දන්නේ නැහැ. ඉතින් අන්ධ මිනිසයව අන්දලා තියෙන ඉතින්. එතකොට දැන් මේ අන්ධ මිනිසයා ඉතින් අර කූට ව්‍යාපාරිකයට අහුවෙලා දැන් මේ බොහොම දැලිකුණු ඇවිරිච්ච මේ අර දුර්වර්ණ වෙච්ච වස්ත්‍රය එයා ඇඳගෙන ඉන්නවා. හිතන් ඉන්නේ මේ ඊටාම පිරිසුදු බොහෝම මේ සුදු පාට වස්ත්‍රයක් තමයි ඉඳන් ඉන්නේ කියලා. අපි තුමේ ආයෙත් ඔන්න පන්සලටත් යනවා. කොහේ කොහේ හරි ඉතින් ඒ ඒ අවශ්‍ය තැන් වලට යනවා. යා මොකද හිතාගෙන ඉන්නේ මේ ඇවිල්ලා ඊටාම පිරිසුදු මේ සුදු වස්ත්‍රයක් කියලා. පස්සේ කාලෙදී දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන උපමාවේදී ඔන්න පස්සේ කාලෙදී මේ එයාගේ ඉන්න හිතවතුන් ඊළඟට ඥාතීන් එකතු වෙලා මෙයාව එක්කන් යනවා බොහොම දක්ෂ ශල්්‍ය වෛද්‍යවරයෙක් ගාවට. අක්ෂි ශල්්‍ය වෛද්‍යවරයෙක් ගාවට. එතකොට ඒ ශල්්‍ය ශල්්‍ය වෛද්‍යවරයා විවිධාකාර බෙහෙත් උපක්‍රම පාවිච්චි කළා. මේ නස්නාදී নানা ප්‍රකාර දේවල් කරලා මෙයාගේ මේ තිබිච්ච රෝගය අයින් කරන්න අයින් කරන්න අන්න දැන් මෙයාට සම්පූර්ණ සුවය ලැබෙනවලු. දැන් හොඳට දැන් ඇස් පේනවලු. දැන් ඇස් පේනකොට දැන් මෙයා බලනවලු දැන් මම මොකද්ද ඇඳගෙන ඉන්නේ කියලා. දැන් ඒකට තේරෙනවා මේ දැලිකුණු වැගිරිච්ච බොහෝම නිකන් දුර්වර්ණ වෙච්ච කිසිම ළඟකවත් නැහැ අර සුදු පාට වස්ත්‍රයක මෙන්න මේ වගේ බොහොම අපවිත්‍ර වස්ත්‍රයක් තමයි ඇඳගෙන ඉන්නේ. එතකොට මේක තේරුණාම මේ අන්ධ මනුස්සයාට මේ ඇඳුම ගලවලා දාන්න ඕනේ මේකෙන් අයින් වෙන්න ඕනේ කියන එකට ආයි අනිත් අය කියන්න අවශ්‍ය නැහැ. එයාට ඒක ඉබේටම තේරිලා. ඒ වගේමයි මේ තමන්ව අන්දපු අර කූට ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් සමහරට ද්වේෂයකුත් ඇති වෙනවා. එච්චරට මේ තමන් රැවටිලා ඉඳලා තියෙන්නේ. අන්න වගේ තමයි කියනවා මේ යම්සි කෙනෙක්ගේ හිතේ යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා නම් ඇත්ත ඇත්තටියෙන් තේරෙනවා නම් අන්න ඒ හිත මේ දේවල් ගැන කලකිරෙනවා. මේ දේවල් එපා වෙනවා. මේ දේවල් අතහැරලා දානවා. මෙතෙක් කාලයක් මේ හිත මාව රැවට්ටුවා නේද කියලා අන්න Tamanට තේරෙනවලු. මේ මාගන්ධී සූත්‍රයේදී උතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා Tamanටම තේරෙනවයි කියලා. මාගන්ධී ඔබ මේ මගේ වචනේ අහලා මේ අන්දිමින් කටයුතු කරනවා නම් ඔබම හිතාවි අනේ මගේ හිත කොයි තරම්නම් මට වංචා කළාද? මාව කොයි තරම්නම් අර විදිහට රැවට්ටුවද කියලා අන තමන්ටම තේරෙවි කියලා කියනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි අපේ එතකොට මේ හිතේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ ඇතිසැටිය තේරෙන්න තේරෙන්න ත්‍රිලක්ෂණය හොඳට වැටහෙන්න වැටහෙන්න අන්න අපිට මේ තුලම කලකිරෙන ගතියක් මේකෙන් ඈත් වෙන්න ඕන ගතියක් තමයි හිතේ ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ වෙන ස්වභාවය එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී හැම අනුපස්සනාවක් ගානෙම බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඒකදී බුදුරජාන් වහන්සේ කියනවා දැන් අපි හිතමු කය ගැන නම් බලබලා හිටියේ අන්තිමට අර ඇතිවීම නැතිවීම ස්වභාවය දකින්නකොට ආධ්‍යාත්මික බාහිර වශයෙන් දකින්නකොට මේක නැවත නැවත කරනකොට අන්න එයාට දැනෙනවා අත්ති කායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. ආ මෙතන මේ තියෙන හුදු කයක් පමණයි කියලා අන්න තේරෙන්න ගන්නවා. අන්න ඒ බඳු සතියක් පිහිටන්න ගන්නවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ කියන දැන් එයා මේ කය පරිහරණය කරන්නේ අර ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා. හොඳට සිහිය තව ටිකක් දියුණු කර ගැනීම සඳහා. දැන් මේ කය ගැන ඒ තරම් එයාට ලොකු ඇල්මක් නැහැ. ඒ වෙනුවට කයම පාවිච්චි කරනවා තව සතිය දියුණු කරන්න, ප්‍රඥාව දියුණු කරන්න. ඊළඟට යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. අන්න අර ඥානය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න හොඳට පිහිටි සතියක් ඇති කරගන්න මේ කයම පාවිච්චි කරනවා. ඉතින් ඔය ඔය විදිහටම බුදුරජාන් වහන්සේ වේදනාව ගැනත් විස්තර කරනවා. අත්ති වේදනා සුවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති. මොන මේ වේදනාවක් තියෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. ඒක මේ මම නෙමෙයි. ඒක මේ මගේ වේදනාවක් නෙමෙයි. ඒක මේ ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාවක්. එතකොට ඒ වේදනාවන්ව එයා පාවිච්චි කරනවා තවදුරටත් සතිය දියුණු කරන්න. තවදුරටත් හොඳට පිහිටි සතියක් බවට ඇති කරපත් කරගන්න. තවදුරටත් ප්‍රඥාව දියුණු කරන්න. ඊළඟට අපි හිත දිහා බලාගෙන ඉන්නවනම් අත්ති චිත්තෝතිවා පනස සතිපච්චුපට්ඨා හෝති. මෙන්න මේ හිතක් තියෙනවා කියලා අන්න එයා තුල සිහියක් දියුණු වෙන්න ගන්නවා. මේ හිතේ එන নানা ප්‍රකාරමේ සිතුවිලි එකක්වත් දැන් මම මගේ කරගන්න යන්නේ නැහැ. ඒවා ආවයි කියලා කලබල වෙන්න යන්නෙත් නැහැ. ඒවා මගේ කරගන්න යන්නෙත් නැහැ. මේ සුදු සිතුවිලි පමණයි කියලා අන්න තේරුම් අරගෙන. ඒ තුලින්ම අන්න ප්‍රඥාවක් දියුණු කරගන්න, සතිය දියුණු කරගන්න උත්සාහත් වෙනවා. මේ විදිහටම ධම්මානුපස්සනාව ගැනත් කියනවා. එතකොට පින්නවත් මේ හැම අනුපස්සනාවකම මෙන්න මේ මේ විදිහට හිත වැඩෙනවා නම් බුදුරජාන් වහන්සේ අවසාන ප්‍රතිඵලයක් අවසාන ප්‍රතිඵලයක් කිව්වට මේක මේ රහත් වීම නෙමෙයි මේ කියන්නේ මෙතන හිතපත් වෙන එක්තරා සම්දිස්ථානයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා. දැන් අන්න ඒ හිත අයින් වුණා මේ කායෙන් අන්න යාට හැකියාවක් ලැබෙනවා අනිස්ෘතව වාසය කරන්න. දැන් මෙතෙක් කාලයක් මේ කය ඇසුරෙන්මයි ප්‍රඥාව දිනු කරගත්තේ. කය ඇසුරෙන්මයි සිහිය දිනු කරගත්තේ. දිනු කරගත්තට පස්සේ අන්න එයා අනිශ්චිතව වාසය කරනවා. කයවත් ඇසුරු කරන්නේ ඊළඟට වේදනාවක් මුල් කරගෙන නම් දැන් සතිය ප්‍රඥාව දිනු කරගත්තේ. අන්න ඒවම ඇසුරු කරගැනීමෙන් මේ වැඩේ කරනවා. වේදනාව පාවිච්චි කරනවා සතිය දිනු කරන්න. වේදනාව පාවිච්චි කරනවා ප්‍රඥාව දිනු කරන්න. අවසන් ප්‍රතිඵලයක් වශයෙන් එහෙම නැත්නම් ඒකේ අවසාන ප්‍රතිඵලය කෙසේ වෙතත් ඒ කියන්නේ යම් ප්‍රධාන ප්‍රතිඵලයක් වශයෙන් අන්න අනිශ්චිත ස්වභාවයක් ඉදේ ඇති වෙනවා. අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා අන්න බුදුරයන් වහන්සේ වේදනානුපස්සනාවෙත් ප්‍රතිඵලයක් වශයෙන් පෙන්නනවා. ඊළඟට චිත්තානුපස්සනාව. ඔන්න හිත දිහත් බලන් ඉන්නවා. හිතටත් සිතුවිලි එනවා යනවා එනවා යනවා ඒ හැම දෙයක්ම යා දකිනවා. මේක දකින්න දකින්න අර හිතේ පරිවර්තනය සිද්ධ වෙනවා. සිද්ධ වෙලා හිත හිතේ එන සිතුවිලි වලිනුත් අයින් වෙලා අන්න හිත නිදහසේ තියෙනවා. හිතේ විවිධාකාර ධම්ම ස්වභාවයන් පහළ වෙනවා. විවිධාකාර නීවරණයන් පහළ වෙනවා. ඒවත් ඇති වෙන නැති වෙන හැටි බලනවා. ඉතින් මෙහෙම ඉන්නකොටත් අන්න මේ හිතේ පරිවර්තනය සිද්ධ වෙනවා. හිත හිතවත් ඇසුරු කරන්නේ නැතුව. ඒ කියන්නේ හිතේ එන කිසිම සිතුවිල්ලක් ඇසුරු කරන්නේ නැතුව එයාටම ආවේනික නිදහසක් ඔන්න හිතේ ඇති වෙන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති වෙන්න පුළුවන්. හරියට උපමාවකින් කියනවා නම් අපි හිතමු යම්කිසි ගුවන් යානයක් දහවන පතේට අරගෙන ඒක හොඳට Java ගන්නමින් වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් ගිහිල්ලා අන්න දහවන පතේ ඔස්සේ ගිහිල්ලා ඒ පොළවෙන් තමයි මේ උමනා කරන ශක්තිය ගන්නෙ. ඉහළට එසවීම සඳහා උමනා කරන Javaය ඒ වේගය ගන්නෙ පොළව ආශ්‍රය කරගෙන. හැබැයි යම් අවස්ථාවක අන්න පොළවෙන් ඉහළට එසවෙනවා. ඉහළට එසවුණාට පස්සේ අන්න ඒ වුවන් අන්න මේ අහසේ තමයි තියෙන්නේ. ඔන්න වගේ අපේ මේ හිතත් එතකොට කය ඇසුරු කරනනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේදී අර සතිය ප්‍රඥාව සමාධිය දියුණු කරගන්න ඒකෙන් යම් මට්ටමකදී අන්න මේ කයවත් ඇසුරු නොකර ඉන්න පුළුවන් හැකියාවක් මේ හිතට ඇති වෙනවා. එතකොට මෙන්න මේ தત્ත්වය මෙන්න මේ අනිශ්චිත ස්වභාවය බුදුරජාන් වහන්සේ විශේෂයෙන් අගය කළා තියෙනවා. ඒ නිසා එක මම ද්වේතානුපසන සූත්‍රයෙන් යම් එක උදාහරණයක් පෙන්නනම් බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. අනිශ්චිතෝ න චලති. නිශ්චිතෝ ච උපාදියං. itta bhava අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. දැන් මේකෙදි කියන්නේ අනිශ්චිතෝ න චලති. දැන් යම් කෙනෙක් අනිශ්චිතව වාසය කරනවා නම් කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැතුව වාසය කරනවා නම් අපි හිතමු මේක මේ විනාඩි 5කට වුණා කියලා. එයාගේ හිත මේ වෙලාවේ වේදනාවක් ඇසුරු කරන්නේත් නැහැ. රූපයක් ඇසුරු කරන්නේත් නැහැ. සංඥාවක් ඇසුරු කරන්නේත් නැහැ. සංස්කාරයක් ඇසුරු කරන්නේත් නැහැ. ඒ කියන්නේ විඥාණයට සාමාන්‍යයෙන් මොකක් හරි අසුර කරන්න ඕනේ. නමුත් මෙන්න මේ தത്വෙදී එයා රූපයක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංස්කාරයක්වත් අසුර කරන්නේ නැහැ. අසුරු නොකර අන්නය කියන தത്വෙ ඉන්නවා. අනිශ්චිතෝ න චලති. එයාට හැබැයි ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ කියන චලනයක් නැහැ. සෙලවීමක් නැහැ. මොකද එයා මොහොකටවත් හේතු වෙලා නැහැ. මොකද මේ හේතු වෙන හැම දෙයක්ම අස්තිරයි. මෙතෙක් කාලයක් හේතු වෙලා හිටියේ. මෙතෙක් කාලයක් අල්ලගෙන හිටියේ. මෙතෙක් මෙතෙක් කාලයක් උපාදාන කරගෙන හිටියේ. අන්න අපි අර කලින් කතා කරපු යථාභූත ඥාන දර්ශනය පහළ වුණේ ඒ අල්ලගෙන හිටිය දේවල් සම්බන්ධයෙන්. රූප අල්ලගෙන හිටියා අන්න රූප ගැන අවබෝධයක් පහළ වුණා. වේදනා අල්ලගෙන හිටියා වේදනා ගැන අවබෝධයක් පහළ වුණා. සංඥා අල්ලගෙන හිටියා සංඥා ගැන අවබෝධයක් පහළ වුණා. සංස්කාර අල්ලගෙන හිටියා සංස්කාර ගැන අවබෝධයක් පහළ වුණා. දැන් එතකොට මේ අවබෝධය ඔක්කොම මේවා අස්තිරයි කියන අවබෝධය. අනිත්‍යයි මේ මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා නේද කියන අවබෝධය. මේ මගේ පාලනයෙන් තොරයි කියන නේද අවබෝධය. එතකොට මොකද්ද අපි අල්ලන්නේ? එතකොට මේ හිත තේරුම් ගන්නවා මේ මොකක්වත් අල්ලන්න වැඩක් නැහැ. ඇල්ලුවා නම් අන්න ඒ ඒ ස්වභාවය ඊළඟට බුදුහාඳුරෝ කියනවා නිස්සිතෝච උපාදියං. හැබැයි මේ මොකක් හරි උපාදාන කරගත්තා නම් මිශ්‍රිත වුණා නම් එයාට මොකද වෙන්නේ? ඉත්ත භව අඤ්ඤතා භවං සංසාරං නාති වත්තති. මේ මේ පැත්තෙන් මේ පැත්තට මේ ස්වභාවයෙන් ඊළඟ ස්වභාවයට, ඒ ස්වභාවයෙන් ඊළඟ ස්වභාවයට, ඊළඟ ස්වභාවයෙන් මේ ස්වභාවයට නිරන්තරයෙන්ම අනේ එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි කැරකි කැරකි තමයි ඉන්න වෙන්නේ. පැන පැන තමයි ඉන්න වෙන්නේ. ඉතින් මේක වර්තමාන වශයෙන් අපේ හිතක සිද්ධ වෙනවා. ඒ වගේමයි මේ මුළු සංසාර චක්‍රෙම අපි භවයෙන් භවයටත් මේ විදිහටම යනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ මතු කරන්නේ මේ වර්තමාන වශයෙන් සිද්ධ වෙන දේමයි අපිට මරණ මොහොතේදීත් සිද්ධ වෙන්නේ. ආයි 아무තු ආශ්චර්යයක් නෙමෙයි. යම් ආකාරයකින් අපේ මේ හිත වැඩ කරනවා නම් මේ සාමාන්‍ය ජීවිතයේදී මරණ මොහොතේදීත් ওই විදිහමයි. ඒ කියන්නේ මේ වෙලාවෙදිත් ඒකෙන් මේකට পায়නවා. මේකෙන් ඒකට পায়නවා. මේකෙන් අරකට পায়නවා. අරකෙන් මේකට পায়නවා. කොහොම තමයි පැන පැන තමයි අපේ හිත තියෙන්නේ. මරණ මොහොතේදීත් ඉතින් කොයිකටද පනින්නේ? තම තමන් කොයිකටද පනින්න බලාගෙන ඉන්නේ. පොඩක් හිතලා බලන්න එතකොට කොයි එකට පණීද දන්නෙත් නැහැ. ඉතින් ඒ ගැන තමයි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙන්නේ. එතකොට ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. අන්නේ බඳු ඒ ස්වභාවයට මොකක් හරි ඇසුරු කරගෙන ඉන්න හිතේ ස්වභාවයට මෙන්න මේ සංසාර චක්‍රෙන් ගැලවීමක් වෙන්නේ නැහැ. ඒත මාදීනවං ඤත්වා නිස්සයේසු මහබ්බයං අනිස්සිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ. ඔන්න හොඳ අවවාදයක් දෙනවා. ඒතමාදීනවං ඤත්වා අන්න අර තියෙන ආදීනවේ තේරුම් අරගෙන නිස්සයේසු මහබ්බයං මෙන්න මේ දේවල් ඇසුරු කිරීමේ තියෙන භයානකකම මෙන්න මේ ආදීනවේ හොඳට තේරුම් අරගෙන අනිස්සිතෝ මොකක්වත් ඇසුරු නොකර අනුපාදානෝ මොකක්වත් ග්‍රහණය කරගන්න යන්නේ නැතුව අල්ලබදා ගන්න යන්නේ නැතුව සතෝ සතිමත්ව බික්කු පරිප්පජේ මෙන්න භික්ෂුන් වහන්සේ මේ යෝගාවචර කාලය ගත කරනවා මෙන්න මෙතනට තමයි එකාතකින් දැන් බුදුරයන් වහන්සේ අපිව ගෙනල්ලා දාන්නේ. එක එකාතකින් මේ විපස්සනාවේ ලැබෙන එක්තරා මට්ටමක්. ඉතින් මෙන්න මේ தත්ත්වය අපි හඳුනාගත යුතුයි. හුඟක්ම වෙලාවට මේ தත්ත්වය අපිට මග හැරෙනවා. මෙතන ඉන්න සියලුම දෙනාට වගේ මේ தત્ත්වය හම්බ වෙලා තිනවා. හැබැයි අපිට හඳුනා ගන්න හරිම අමාරුයි. මොකද අපේ හිත වටිනකමක් දෙන්නේ අපේ කෙලෙස් වලට සාපේක්ෂව. අපේ හිතේ රාග දනවන, ද්වේෂ දනවන, මෝහ දනවන දේවල් වලට අපි ලොකු වටිනකමක් දෙනවා. ඒවා අපි ලොකු ගාණක් දීලා මිලදී ගන්නවා. මොකක් හරි කෙනෙක් අපි හිතමු යම්සි කෙනෙක් එක්ක කතා කරනකොට එයා ಗುಣම මං ගැන හොඳට ಗುಣ වර්ණනා කරනවා නම් මාව උඩින්ම තියනවා නම් අන්න එයාට මම හරිම කැමතියි. අපි හිතමු මගේ හොඳට කෙලස් වැඩෙන විදිහට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් අන්න එයා තමයි මගේ හොඳම යාළුවා වෙන්නේ. මගේ සහකාරයා සහකාරිය වෙන්නේ. ඉතින් ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ කෙලෙස් වලට සාපේක්ෂව තමයි වටනකම් දෙන්නේ. නමුත් මෙන්න මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ අනිසිත ස්වභාවය තුළ කෙලෙස් ඇත්තේම නැති තරම්. ඒ බඳු තැනක හිත තියෙනකොට ඒ නිසා හිතට ඊටාම කම්මැලි. හරිම ඒකාකාරී. ඉතින් ඒක ඒ බඳු සබායක් ආපු ගමන් හිත කියනවා ඕකනම් එපාම කරපු තැනක්, හරිම නිදිමත තැනක්, හරිම කම්මැලි තැනක්. කොහොමද මම වෙන තැනකට යන්නේ? කියලා තමයි හිත යෝජනා කරන්නේ. හරියට නිකන් අර මායя ළඟ ඉඳගෙන මේ ගොඩ පෙරක ගොඩ පෙරක දෝරුකම් කරනවා වගේ කමක් තමයි මෙතනත් තියෙන්නේ. හැමතිස්සෙම මායя තමයි අපි ළඟ ඉන්නේ. මායයේ කරට අත දායන් තමයි අපි යන්නේ. තණ්හාවට අත තණ්හාවේ කරට අත දායන් තමයි අපි ඉන්නේ. ඉතින් තණ්හාවට කරන්න දෙයක් නැහැ මෙතනදී. ඉතින් තණ්හාවෙන් කියන ඕතන ඉඳලා වැඩක් නැහැ. මොකක් හරි අල්ලන්න. ඉතින් අපි අල්ලනවා. හැබැයි මේ අල්ලන හැම දෙෙම හරිම නිෂ්ඵල දේවල්. මේ අල්ලන හැම දේවල් සම්බන්ධයෙන්ම තමයි අර බුදුරජාණන් වහන්සේ ඇත්තත් සැටියෙන් බලන්න කියලා පෙන්වන්නේ. ඊළඟට තමයි ඒකෙදී උපදෙස් දෙන්නේ අනිශ්චිතෝ අනුපාදානෝ කිසිම දෙයක් උපාදාන කරන්න යන්න එපා කියලා. දැන් ආනාප මේ කායानुපස්සනාවේදී අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිම දෙයක් අන්න යා උපාදාන කරන්න යන්නේ නැහැ. මේකට තමයි අපේ එල්ලය වෙන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන එල්ලය. හැකිතාක් අන්න අනිශ්චිතව වාසය කරන්න උත්සාහත් වෙන්න ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න යන්න එපා. ඉතින් මේ தত্ত্বය අපිට වචන වලින් කියන්න පුළුවන්. නමුත් ඉතින් කරනවා කියන එක ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. එතකොට මේවහා සම්බන්ධයෙන් දැන් තව ටිකක් ඉතින් අපි සූත්‍ර දේශනා වලින් යම් තේරුමක් ගමු. දැන් අපි හිතමු ඇහෙන් රූපයක් දැක්කහම අපේ හිතට එනවා යම්කිසි රාග ස්වභාවයක්, ඇලුම් කරන ස්වභාවයක්. දැන් අපි චිත්තානුපසනාවක එහෙම යෙදෙනකොට අපි හිත දිහා බලාගෙන ඉන්නවා. හිත දිහා බලාගෙන ඉන්නකොට අපි හිතමු ඔන්න ඇහැට රූපයක් ආපాతගත වුණා. එතකොට ඔන්න ඒ හරහා අපේ හිතේ කැමැත්තක් ඇති වුණා. අපිට හැබැයි පුළුවන් නම් සතිය දියුණු වෙලා නම් අන්න එයාට පුළුවන් අන්න මේ රූපය හරහා දැන් හිතේ කලින් නොතිබිච්ච කැමැත්තක් රාග ස්වභාවයක්. ඔන්න හටගත්තා කියලා අන්න එයාට තේරුම් ගන්න පුළුවන්. හැබැයි පින්වත් මේක බුදුරජාන් වහන්සේ කියන කිසිසේත්ම මේ නරක දෙයක් නෙමෙයි. අපි කෙලෙස් දැකලා තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඒ මිසක් කෙලෙස් හඳුනගන්නේ නැතුව ප්‍රහාණය කරන්නත් බෑ. ඒ නිසායි ඇත්තටම අපිට සතියක් දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවක් දියුණු කරගන්න අවශ්‍ය වෙන්නේ අපේ හිතේ කෙලෙස් හටගන්නා ස්වභාවය අපිටම දැක ගන්න වෙනවා. අපේ හිතේ කෙලෙස් දැක ගන්නා ස්වභාවය වෙන කෙනෙක් දැක්කා කියලා අපිට ප්‍රයෝජනයක් නැහැ. අපේ හිතේ කෙලෙස් පහළ වෙන හැටි අපිම දැක ගන්න වෙනවා. ඉතින් අපේ හිතේ කෙලෙස් පහළ වෙන හැටි අපි දැක ගන්න නම් අපි කොයිතරම්නම් නිහතමානී වෙන්න වෙයිද? අපි හුඟක් වෙලාවට වෙන්නේ අපේ හිතේ පහළ වෙන කෙලෙස් දැක ගන්නවා වෙනුවට කෙලෙස් වල වහලෙබ් බවට පත් වෙන එකයි. නමුත් සතියක් ප්‍රඥාවක් වැඩෙන්න වැඩෙන්න අන්න කෙනෙකුට හැකියාව ලැබෙනවා මේ හිත දිහත් බලන්න නිකන් අනුන්ගේ හිතක් දිහා බලනවා වගේ. අන්න එතකොට එයාට තේරෙනවා මෙන්න බුදුරජාන් වහන්සේ කියන කාරණාව. චක්කුණා රූපන් දිස්වා රූප පටිසංවේදිච හෝති රූප රාග පටිසංවේදීච සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්තිමේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති එවම්පි කෝ උපවාන සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති ඔන්න මේ බුදුන් වහන්සේ කියනවා යම්කිසි අවස්ථාවක ඇහෙන් රූපයක් දැක්කහම එයාට තේරෙනවා දැන් මෙන්න රූපයක් දැක්කා කියලා තේරෙනවා රූප පටිසංවේදීච හෝති රූප රාග පටිසංවේදීච. දැන් මේ රූපය දැකලා රූපය හා ආශ්‍රිත ඔන්න රාග සබහායකුත් පහළ වුණා කියලත් එයා දැක ගන්නවා. සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්ති මේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානා. දැන් මෙයා බොහොම අවංකව තේරුම් ගන්නවා. දැන් කලින් නම් රාගයක් තිබුණේ නැහැ. මම මේ රූපය දැක්කට පස්සේ ඔන්න දැන් ආධ්‍යාත්මිකවම නැතුලේ ඔන්න දැන් රාගයක් හට ගන්නවා. දැන් මෙයා බොහොම මධ්‍යස්තව මේ හට ගන්නා ස්වභාවයේ දිහා බලනෝ. ඒ දිහා එයා තේරුම් ගන්නවා. ඒවම්පිකෝ උපවාන සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. උපාන මෙන්න මේ ආකාරණුත් මෙන්න මේ දහම සම්දිට්ඨිකයි. මේක මේ එතන දැනීමක්. එතනම දැන ගැනීමක්. මේක මේ ආයි දැන් භවනා කළා එන මාසේ දැන ගැනීමක්, එන අවුරුදු දැන ගැනීමක් නෙමෙයි. මේ කළා මේ දැන ගැනීමක්. මේ මොහොතේම දැන ගැනීමක්. හිත ගැන අවධානයෙන් ඉන්නවා, චිත්තානුපසනාවක යෙදෙනවා. මේ වෙලාවේ රූපයක් දැක්කා. ඒ හරහා හිතේ ඔන්න රාගයක් පහළ වුණා. ඒ රාග ස්වභාවය පහළ වුණ බව ඒ මොහොත දැනගත්තා. මේ මේ ඒ මොහොතේ දැන ගැනීම අන්න මේ ධහමේ තියෙන සම්දිත්තික ස්වභාවයක්. මේ ධහමේ තියෙන නෛර්යානික ස්වභාවයක්, ඕපනායික ස්වභාවයක්. මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේගේ ධහමේ තියෙන අන්න මේ සම්දිත්තික ආදී මේ ಗುಣ විශේෂයන් මතු කරලා පෙන්නනවා. ඒ වගේමයි කණෙන් සද්දයක් ඇහුවාම අන්න සමහර දාට මේ ස්වභාවය මැති වෙනවා. ඊටාම මිහිරි සද්දයක් නම් ඇහුවේ ඒ හරහා අන්න සද්දයක් ඇහුවා කියන වැටහීම තියෙනවා. ඒ හරහා ඔන්න කලින් නොතිබිච්ච රාග ස්වභාවයක්, කලින් නොතිබිච්ච ද්වේෂ ස්වභාවයක්, කලින් නොතිබිච්ච පැටලුණු ස්වභාවයක් හටගත්තා කියලා ඒ තැනත්තාටම තේරෙනවා. එහෙම නැත්නම් අපි තුමු නාසයෙන් ගඳ සුවඳක් ආග්‍රහණය කළා. ඒ ගඳ සුවඳ සම්බන්ධයෙන්ුත් වැටහීමක් තියෙනවා. ඒ වගේම ඒ ගඳ සුවඳ නිසා හිතේ හටගත්තා නම් යම්කිසි රාග ස්වභාවයක්, යම් හෝ සංයෝජනයක් අන්න ඒ ගැනත් දැනගන්න ඕන. ඊළඟට දිවෙන් රසක් භුක්ති විඳිනකොටත් මේ දිවේ රසක් දැන් ස්පර්ශ වුණා. ඒ හරහා මෙන්න මගේ හිතේ කැමැත්තක් ඇති වුණා, පොඩි කෑදරකමක් ඇති වුණා කියලා අන්න එයා අවංකව තේරුම් ගන්නවා. ඊළඟට අපි හිතමු කයෙන් යම් ස්පර්ශයක් භුක්ති විඳිනවා. ස්පර්ශයක් භුක්ති විඳිනකොට අන්න ඒ ස්පර්ශයත් එයා හොඳින්ම දැනගන්නවා. ඒ ස්පර්ශය හරහා හිතේ සිද්ධ වෙන දේ, හිතේ පහළ වෙන සංයෝජනයන් සම්බන්ධයෙන් අන්න ඒකත් එයා දැනගන්නවා. හිතට යම් අරමුණක් ආවා, ඒ අරමුණ ඔන්න ආසාද කරන්න ගියා. ඒ හරහා ඔන්න නැවතත් හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඔන්න හටගත්තා කියලා අන්න එයා දැනගන්නවා. එතකොට පින්වත් මේ මට්ටම අපි එකාතකින් තේරුම් ගත යුතු මට්ටමක්. තාම මේ රාග දේශ මොහයන් පහළ නොවන මට්ටමක් නෙමෙයි. මේ පහළ වෙන මට්ටම. එහෙන් රූපයක් දැක්කාම තාමත් හිතේ කෙලෙස් පහළ වෙනවා. කෙලෙස් පහළ වෙන බව අන්න යෝගාවචරය දන්නවා. කණෙන් සද්දයක් ඇහුනහම කෙලෙස් පහළ වෙනවා කෙලෙස් පහළ වෙන බව යෝගාවචරය දන්නවා මේ වගේමයි අනිත් ආයතන සම්බන්ධයෙන්නුත් ඒතර මේක දැන ගැනීම එක අතකින් මෙන්න බුදුරජාන් වහන්සේ කියන මේ ධහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවය. නිසා අපි මේවට බිය විය යුතු නෑ. මේවෙන් තමයි අපි පටන් ගන්න තියෙන්නේ. කියන්නේ අපේම කෙලෙස් අපි හඳුනා ගන්න ඕනේ බොහොම අවංකව. ඒ කියන්නේ මම මා තුල කෙලෙස් නැහැ කියන උපකල්පනයෙන් පටන් ගත්තොත් අපිට මෙතෙන්ට එන්න අමාරුයි. ඒ වුණාට මා තුල කෙලෙස් තියෙන්න පුළුවන්. මම තාම රාග බරිතයි මම තාම ද්වේෂ බරිතයි තම මම තාම මෝහාන්ධකාරයේ ඉන්නේ කියලා අපිට බිමට බහැලා පටන් ගන්න පුළුවන් නම් සමහර ලාවට මේ සිද්ධ වෙන විවිධාකාර සිදුවීම් හරහා අපිට තේරුම් ගන්න පුළුවන් අපේ මේ හිතේ කෙලෙස් පහළ වෙන ආකාරය. හැබැයි දැන් කෙනෙක් නිකන් ඉන්නෙත් නෑ. කෙනෙක් භාවනාවක් වඩනවා. චිත්තානුපසනාවක් කරනවා. ධම්මානුපසනාවක් වඩනවා. මෙන්න මේ සතර සතිපට්ඨානයෙන් වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් අන්‍යයන්ට පුළුවන් වෙනවා අනිශ්චිතෝච විහෙරති කියන මෙන්න මේ මට්ටම තුල ජීවත් වෙන්න ටික ටික ජීවත් වෙන්න. එයා පුළුවන් තරම් අන්න උපාදානයන්ගෙන් ඈත් වෙලා ඉන්න දැන් උත්සාහත් වෙනවා. මෙන්න මේ මදු මට්ටමකදී අන්න එයාට තේරෙන්න පුළුවන් දැන් බුදුරන් වහන්සේ මේ කියන தත්ත්වය. එතෙන්දී බුදුහාඳුරෝ කියනවා චක්කුණා රූපන් දිස්සා රූප පටිසංවේදීච හෝති. දැන් මෙයාට එක මට්ටමක් මේ විස්තර කරන්නේ. දැන් එයාට රූපයක් දැක්කා. දැන් රූපය ගැන එයාට වැටහීමක් තියෙනවා. හැබැයි නෝච රූප රාග පටිසංවේදීච. හැබැයි මේ දැක්කට අන්න රාගයක් පහළ වුණේ නැහැ කියලා තේරෙන යාට. අසන්තංච අජ්ජත්තං රූපේසු රාගං නත්ති මේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති. දැන් රාගයක් පහළ වුණේ නැහැ. දැන් ඇතුළ තාම සාන්තයි. ඇතුළ තාම නිකලස් කියලා අන්න යා තේරුම් ගන්නවා. ඒවම්පිකෝ උපවාන සම්දිට්ඨිකෝ ධම්මෝ හෝති. මෙන්න මේ ආකාරිනුත් උපවාන මේ ධම සම්දෘෂ්ටිකයි. ඒ කියන්නේ පින්වත්නි අපි මුලින් කන්න කෙලස් පහළ වෙන බවක් දැක්කා. ඔන්න මේ අවස්ථාවේ දැන් බුදුරයන් වහන්සේ විස්තර කරනවා රූපේ දැක්කා සමහරවිට ඒක බොහොම ප්‍රිය රූපයක් වෙන්නත් පුළුවන් නමුත් රාගයක් පහළ වුණේ නැහැ. ඇල්මක් පහළ වුණේ නැහැ. එහෙමත් නැත්නම් රූපයක් දැක්ක ඊටාම අප්‍රිය රූපයක් වෙන්න පුළුවන්. අපේ සතුරෙක් අපි දැක්ක වෙන්න පුළුවන්. නමුත් හිතේ ද්වේෂයක් පහළුනේ නැහැ. අන්න හිත ගැන අවධානයෙන් ඉන්න යෝගාවචරයාට අන්න තමන් ගැන සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා නම් මේ හිත කොයි තරම්නම් මෙන්න මේ රූපේ පස්සේ ගියාද? ඉස්සෙල්ලා කොයි තරම්නම් මේ රූපයෙන් ගැලවෙන්න හැදුවද? එහෙම නැත්නම් මේ රූපයත් එක්ක ගැටුණාද? දැන් මට මේ කොයි තරම් මගේ සතුරෙක් එක්ක වුණත් හිතේ ද්වේෂයක් ඇති කරගන්න නැතුව, හිත දවා ගන්න නැතුව ඉන්න පුළුවන්කමක් පොඩි හෝ වෙලාවකට තියෙනවා කියලා අන්න සතුට වෙන්න පුළුවන්. එයා මේ සතුට ලබන්නේ මේ සමාධියකින් තද කරගෙන නෙමෙයි. සමාධියකින් යටපත් කරගෙන නෙමෙයි මේ ඉදිරිපත් කරන්නේ. මේ එතන එතන කෙලස් දැකලා එතන එතන කෙලස් දිහා දැකලා මෙයා තේරුම් අරගෙන මෙන්න මේ වෙලාවේදී ඔන්න රාගයක් පහළුණා. මේ රාගය අන්න එයා මගේ කරගත්තේ නැහැ. රාගෙට යන්න ඉඩ හැරියා. රාගේ පෝෂණය කරන්න ගියෙත් නැහැ. එතන එතන යා ද්වේෂයක් දැක්කා. ද්වේෂය මගේ කරගන්න ගියේ නැහැ. ද්වේෂය එතන එතන දුරු වෙන්න ඉඩ හැරියා. ඊළඟට සමහරවිට හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වුණා. ඊර්ෂ්‍යාව එතන එතන දැක්කා. ඊර්ෂ්‍යාව මගේ කරගන්න ගියේ නැහැ. ඊර්ෂ්‍යාවට එහෙම්ම යන්න ඉඩ හැරියා. හිතේ මාන්නයක් පහළ වුණා. මාන්නේ එතන එතන දැක්කා. මාන්නෙට එහෙම්ම යන්න ඉඩ හැරියා මගේ කරගන්න ගියේ නැහැ. පින්වත් මේ කාරණාව ඊටාම වැදගත්. මොකද බුදුරජාන් වහන්සේ කියනවා ලෝභෝකෝ ආවසෝ පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ. න කායේන පහතබ්බෝ න වාචාය පහතබ්බෝ පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ. මහණෙනි මෙන්න මේ ලෝභය කියන ස්වභාවය අපිට කයින් අයින් කළා දාන්න බෑ. අපිට වචනයෙන් අයින් කළා දාන්න බෑ. මේක ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. අපේ මේ හිතේ ද්වේෂය කියන ස්වභාවය කයින් අයින් කරන්න බෑ. වචනෙන් අයින් කරන්න බෑ. අපි කොයි තරම් මතුරු මතුරු හිටියත් සමහරට කොයි තරම් අපි මේ අපි තුමු කරණීයමිත සූත්‍රය කියනව නැද්ද? තොල ගාව තියාගෙන ඉන්නේ. ඒකම හැමතිස්සෙම ඉතින් කියනවා. සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කී කී තමයි ඉතින් බස් එකට නගින්නේ. හැබැයි ඔන්න වාඩි වෙන්න වෙන්නේ අකමැති කෙනෙක් ගාව. එතකොට නම් අර සූපත් වේවා අමතක වෙනවා. අපි ගාව තිබුණට අපිට ඒක වචනෙන් අයින් කරගන්න බැරි වෙලා. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ. ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කළ යුතුයි. ඉතින් මේ ආදී වශයෙන් මෝහය සම්බන්ධයෙන් රාගය, ద్వේෂය, මෝහය මේ සියල්ල සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කියනවා. ඒතර මෙන්න මේ කෙලෙස් සම්බන්ධයෙන් දැක දැක ප්‍රහාණය කිරීම තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට එක්තරා අවස්ථාවක දැන් මේ බුද්ධ ශාසනයේ ජීවත් වෙච්ච මේ මහණ වෙලා හිටිය ටිකක් වයසට ගිහිල්ලා මහණ වෙච්ච මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝසාය තිට්ඨති අපි පොඩ්ඩක් මේක මේ තේරුම් ගමු නසෝ රජ්‍යති රූපේසු දැන් මේ රූපයක් දැක්කා ඒ රූපය ගැන ඇලෙන්න යන්නේ රූපන් දිස්වා පතිස්සතු. මේ රූපයක් දැක්කට හොඳට සතිමත් තැනැත්තා. කියන්නේ හොඳට සතිමත් තැනැත්තෙක් දැන් මෙන්න මේ රූපයක් දැක්කා. හැබැයි ඒ රූපය ගැන ඇලෙන්න ගියේ නැහැ. විරත්ත චිත්තෝ වේදේති. ඒ ගැන නොයල්මක් සහිතව නැත්නම් ඒ ගැන ඇලෙන්නේ නැතුව ඒ ගැන දැනගත්තා. තංච නාජ්ජෝසාය තිට්ඨති. අන්න ඒක ඇතුළට බැහැ ගන්න ගියේ නැහැ. ඒක ඇතුලේ පළපදියම් වෙන්න ගියේ නැහැ. යථාස්ස පස්සතෝ රූපං සේවතෝ ചാපි වේදනං යම් ආකාරයකින් ඒ හරහා ඒ දැකපු රූපේ හරහා යම් වේදනාවක් පහළ වුණා නම් සේවතෝ ചാපි වේදනං කීයති නෝ පචීයති දැන් මේ ඒ පහළ වෙච්ච වේදනාව ෂේ වෙලා යන්නේ දෙහැරියා ඒක අල්ලගන්න ගියේ නෑ ඒක හොඳ වේදනාවක් කියලා ඒක අබිරමණය කරන්න ගියේ නෑ ඒකෙන් සතුට වෙන්න ගියේ නෑ කීයති නෝ පචීයති ඒක වැඩෙන්න ඉඩ දෙනවා වෙනුවට ඒක එහෙම්ම ෂේ වෙලා යන්නේ දෙහැරියා එවං සෝ චරති සතෝ. අන්න ඒ ආකාරයෙන් මෙන් සතිමත්ව වාසය කරනවා. හැසිරෙනවා. එවං අපචින්නතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. මෙන්න මේ විදිහට එයා දුක් බැහැර කරමින් ජීවත් වෙනවා. අන්න එයා නිවන ළඟම ඉන්නවා. ඉතින් මේ ආකාරයෙන් මේ මානුක්‍යපුත්‍ර ස්වාමීන් වහන්සේ සද්ද සම්බන්ධෙනුත් කියනවා. රසයන් සම්බන්ධෙනුත් කියනවා. ඊළඟට නාසයෙන් බලන ගඳ සුවඳ සම්බන්ධෙනුත් කියනවා. ඊළඟට කයෙන් ලබන ස්පර්ශයන් සම්බන්ධෙනුත් කියනවා. විශේෂයෙන්ම මට හිතුණා මේකේ ධර්මයන් සම්බන්ධයෙන් කියන එකක් කියන්න. කියන්නේ දැන් හිතටත් අරමුණු එනවා. දැන් එතකොට මොකද්ද කරන්නේ? නසෝ රජ්‍යති ධම්මේසු ධම්මං ඤත්වා පතිස්සතෝ. දැන් මේ හිතට අරමුණු එනවා. එයා හොඳ හිතට හිත ගැනත් අවධානයෙන් ඉන්නවා. අපිටම කායानुපසනාවක්, වේදනානුපසනාවක් කරලා ඔන්න දැන් චිත්තානුපසනාවකට නැඹුරු වෙච්ච යෝගාවචරයේ. එයා දැන් හිතට අරමුණක් එනවා. ඒ බව දැනගන්නවා. හැබැයි ඒකත් එක්ක ඇලෙන්න යන්නේ නැහැ. නසෝ රජ්‍යති ධම්මේසු. දැන් හිතට අරමුණක් ආවට ඒකත් එක්ක ඇලෙන්න යන්නේ නැහැ. ධම්මං ඤත්වා පසිස්සතු. දැන් එයා ඒ ආපු ආපු අරමුණ මොකද්ද කියලාත් හොඳට සතිමත්ව තේරුම් ගත්තා. විරත්ත චිත්තෝ වේදේති. හොඳට ඒ ගැන ඇල්මකින් තොරව වාසය කරනවා. තංචනාජ්ජෝසාය තිට්ඨති. ඒකට ඇසුරට බැස ගන්න යන්නේ නැහැ. යතාස්ස විජානතෝ ධම්මං සේවතෝ ചാපි වේදනං. අන්නේ දැනගත්ත ධම්මා රම්මනේ නිසා හිතට ආපු අරමුණ නිසා යම්කිසි වේදනාවක් පහළ වුණා නම් අපි තුමු මේ ආපු අරමුණ බොහොම කැමැති අරමුණක් ආවේ හිතට. හැබැයි ඒ හරහා ඔන්න සුඛ වේදනාවකුත් පහළ වුණා. කීයතිනෝ පචියති. හැබැයි ඒ වේදනාවට අල්ලගන්න ගියෙත් නැහැ. ඒකට අකමැත්තක් ප්‍රකාශ කරන්න ගියෙත් නැහැ. ඒකට එහෙම යන්න ඉඩ හරිනවා. ඒකට වැය වෙලා යන්න, ෂේ වෙලා යන්න ඉඩ හරිනවා. ඒක වර්ධනය වෙන විදිහට නෙමෙයි යා කටයුතු කරන්නේ. ඒවං සෝ චරති සතු අන්න යන්න ඒ ආකාරයෙන් යා සතිමත්ව හැසිරෙනවා. ඒවං අපචිනතෝ දුක්ඛං සන්තිකේ නිබ්බාණං උච්චති. අන්න එයා කෙරෙන් දුක දුරු ගන්නවා. එයා නිවන සමීපේ ජීවත් වෙනවා. එතකොට පින්වත් මේවා අපි ප්‍රායෝගිකව කළ යුතු දේවල් මිසක් අපි මේ පොතෙන් පතෙන්ම ඉගෙන ගන්න මේවා කරන්න බෑ. අපි මේවා පුළුවන් තරම් අපේ මේ එදිනෙදා ජීවිතයේදී තමයි මේවට අපිට ඇත්තටම මේ අභ්‍යාසය හම්බ වෙන්නේ. දැන් අපි මෙතන ඉන්නකොට මේ ඉන්න පිරිස බොහොම අපි හිතමු සාමකාමීව ඉන්නකොට මේ කියන දේවල් සමහරවිට සිද්ධ වෙන්නේ නැහැ. මොකද කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන් පරිසරයක් මෙතන නැති තරම්. නමුත් යම් අවස්ථාවක අපේ කැමැත්ත අනුව දේවල් සිද්ධ නොවෙනකොට අපිට අප්‍රිය වූ අයත් එක්ක ඉන්න වෙනකොට මෙන්න මේ හැම තැනකදීම අපේ හිතේ මෙන්න මේ කෙලෙස් මතුවෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන්ද මේ මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන විදිහට ජීවත් වෙන්න. අපි කැමති දේවල් දකිනකොට ඒකේ ඇලෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඒ හරහා යම්කිසි සුඛ වේදනාවක් ආවනම් ඒක දුර වෙලා යන විදිහට, ෂේ වෙලා යන විදිහට කටයුතු කරන්න අපිට පුළුවන්ද? එහෙම නැත්නම් අපි අකමැති කෙනෙක් එක්ක ඉන්නකොට ඒ හරහා හිතේ ආපු දුක් වේදනාව ඒක වර්ධනය කරන්නේ නැතුව, ඒකට තව පෝර දාන්නේ නැතුව, ඒක දුර වෙලා යන විදිහට අපිට ඉන්න පුළුවන්ද? එතකොට මෙන්න මේ ඉඳීම තමයි ඒක අතකින් අර අනිශ්චිතව වාසය කිරීම කියන්නේ. එයාට හම්බ වෙන්නත් ඕනේ මේ දුකෙන් නිදහස් වෙච්ච තැනක්. ඒ කියන්නේ මේක හුදු සංවර වීමකින්ම කරන්නත් අමාරුයි. මෙතෙන්දී අපි එක්තරා අන්දමකින් ප්‍රතිපදාවකින් හිතේ ප්‍රඥාවක් දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. අන්නේ ප්‍රඥාව, ඒ ප්‍රඥා ප්‍රතිපදාව හරහා තමයි අන්නේ යෝගාවචරයට හම්බ වෙන්නේ අර අනිශ්චිත වූ ස්වභාවයක්. හිත ඉන්නවා රූපයක්වත් ඇසුරු නොකර, වේදනාවක්වත් ඇසුරු නොකර, සංඥාවක්වත් ඇසුරු නොකර, සංස්කාරයක්වත් ඇසුරු නොකර. මෙන්න මෙබඳු තත්වයක් හිතට හඳුන්ලා දුන්නොත් ඒක නිකන් හරියට අර වතුරේම ජීවත් වෙච්ච උභයජීවියෙක්ව ඔන්න ප්‍රථම වතාවට එළියට ගත්තා වගේ වැඩක්. අපි හිතමු ඔන්න ඉබ්බෙක් ඉන්නවා වතුරේ. අපි හිතමු මේ ඉබ්බා කවදාවත් වතුරෙන් ගොඩට ඇවිල්ලා නැහැ. හැබැයි අපි හිතමු ඔන්න අපි දන්නවා දැන් මේ ඉබ්බට ගොඩ ඉන්න පුළුවන් කියලා දන්නවා. ඉතින් අපි මේ ඉබ්බව ගොඩින් අරන් තියනවා. ගොඩින් අරන් තිබ්බහම දැන් මේ ඉබ්බට මේක දරා ගන්න බෑ. මොකද මේ උපන් දවසේ ඉඳන් ඉඳලා තියෙන්නේ වතුරේ. ඉතින් මේ ඉබ්බට කිසිම අත්දැකීමක් නැහැ මේ ගොඩ ඉඳලා. ඉතින් එයා දඟලනවා. එයාට දැන් ඔක්කොම නිකන් උතුරු දකුණු මාරුලා තියෙන්නේ. මොකද මේ ගොඩ ඉඳලා තේරු මේ එයාට පුරුද්දක් නැහැ. ඉතින් අපි හිතමු අපි අපි ඉතින් ඉබ්බා ගැන දන්න හින්දා අපි ආයෙත් ඉතින් ඉබ්බා වතුරට දානවා. දැන් ඉතින් එයාට හරිම සතුටුයි. දැන් ආයෙත් වතුරේ තමයි ඉන්නේ. නිශ්චිතව තමයි වාසය කරන්නේ දැන්. වතුර ඇසුරු කරගෙන දැන් වාසය කරනවා. දැන් එයාට හරිම සතුටුයි. ආයෙත් නිකන් අර කුණුළු ගොඩට ගියානේ කියලා හරි සතුටක් තියෙනවා. අනිශ්චිතව භාවයක් මුලින් පුරුදු කළා. ඒකට එළියට ආවම හරිම අමාරුයි. දැන් ආයෙත් අර මොකක් හරි ඇල්ලුවාට පස්සේ ඉතින් අන්තං ගොඩ ගියා කියලා ඉතින් මඩටම තමයි පැන්නේ. ඊට පස්සේ ඉතින් අපි හිතමු ආයෙත් ඔන්න අපි මේ ඉබ්බව පුරුදු කරන්න දැන් අපිට බාරුණායි කියලා හිතමුකෝ. මේ ඉබ්බව දැන් ගොඩට පුරුදු කරන මේ කාර්යය තමයි අපිට පැහැරලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න පළවෙනි දවසේ අන්න ආව විනාඩියක් ගොඩින් තිබ්බා. ගොඩින් තිබ්බම ඉතින් ඉබ්බා දඟලනවා, තේරෙන්නේ නැහැ, ඉබ්බා නටනවා, ඉතින් එක එක දේවල් කරනවා. ඉතින් අපි ඉතින් වැඩි තියන්න ගියේ නැහැ. අපි ඇතුළට දැම්මා, ආයි වතුරට දැම්මා. ඊට දැන් එදා දවසේ වැඩේ ඉවරයි. ඊළඟ දවසේ ගත්තා. ඊළඟ දවසේ තරම් ඔන්න අපි විනාඩි දෙකක් තියෙනවා. දැන් එදාත් ඉතින් ඉබ්බා නටනවා ඉතින්. ඊට දඟලනවා, මෙහෙට දඟලනවා. මොන මොන හරි කරනවා කියලා ඉතින් අපි හිතමුකෝ. හැබැයි අපි ඔන්න විනාඩි දෙකක් තිබ්බා. ඊළඟ දවසෙත් ඔන්න අපි ආයෙලා විනාඩි 3ක් තියෙනවා. ඊළඟ දවසේ ඔන්න විනාඩි 4ක් තියෙනවා. ඊළඟ දවසේ විනාඩි 5ක් තියෙනවා. අපි දුන්න අපි කාල පරිච්ඡේදය ටික ටික ටික ටික ටික ටික වැඩි කරගෙන වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට දැන් ඉබ්බ තේරුම් ගන්නවා මේ වතුර ඉන්නවට වඩා මේ ගොඩ ඉන්න එක ටිකක් හොඳයි වගේ. අර තරම් ප්‍රශ්න නැහැ. පීනන්න දෙයක්වත් නැහැ. මාළුවොත් නැහැ. මෙහෙනම් නිකන් හුලං වදිනවා. හුස්ම ගන්නත් හරි පහසුයි. කන්න බොන්න දේවලුත් තියෙනවා. දැන් මේ ගොඩ ඉන්න එක හොඳයි වගේ කියන අන්න ඉබ්බට තේරෙනවා. දැන් පින්වත් මේ අපේ හිතත් ඔන්න වගේ. අපේ හිතත් අර අරමුණු ඇසුරු කර කරම ඉඳපු නිසා මෙයාට මේ අරමුණකින් තොරව ඉඳීම හරිම ප්‍රශ්නයක්. හරිම ඒකාකාරී. හරිම කලබලකාරී. හරිම අවිනිශ්චිතයි. එක මොහොතක් ඒ නිසා ඉන්න බැරුව ආයෙත් ගිහලා මොකක් හරි අල්ලනවා. හැබැයි ඉතින් අපි ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නේ. අපිට ඉතින් ප්‍රඥාව තිබුණොත් හොඳයි. අන්න ප්‍රඥාවෙන් බලාගෙන ඉන්නේ. දැන් මේ වෙන දේ. හැබැයි ඉතින් අපිත් අතහරින්නේ නැහැ. ඔන්න පළවෙනි දවසේ ඉතින් පැන්නා, පොඩ්ඩක් පැන්නා. හැබැයි ආයි ආයි මඩට පැන්නා. ඉතින් ආයි මඩ ආශ්‍රිතව ඉන්න මොනවා හරි අසුර කර කර ඉන්නවා. ඊළඟ දවසෙත් ආයි ඔන්න ගොඩට පැන්නා. ගොඩට පැන්නා ආයෙත් ඔන්න විනාඩි දෙකක් හිටියා. ඉතින් ඒත් ඉතින් හිතට ඔරතු දෙන්නේ මේක. එයාට ඉතින් নানা ප්‍රකාර ප්‍රශ්න ඉතින් මේ මොකද්ද උනේ කියලා අර නිකන් මේ පෝරකේ ලෑල්ලයින් කරා වගේ. ඉතින් එයාට හරිම අමාරුයි. උඩකින් යටට වැටෙනවා වගේ. මොකක්වත් මතක නැහැ. මොකක්දෝ මේ දෙයක් වෙනවා තේරෙන්නේ නැහැ. ආයෙත් ඉතින් ආයෙ මඩට පයින්නවා. ආයෙත් ඉතින් මං කරේ අල්ලනවා. දැන් ආයෙ මඩේ ඉන්නකොට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයෙත් ඊළඟ දවසෙත් මේක කරනවා. ඔන්න ආයෙත් විනාඩි 3ක් ඉන්න බලනවා. 3ක් හිටියා කියමුකද? මේ විදිහට කරන්න කරන්න කරන්න කරන්න අර ඉබ්බ තේරුම් ගත්තා වගේ ගොඩ තියෙන ස්වභාවය. ඒකේ තියෙන ස්වාභාවිකත්වය ඒකේ තියෙන අනිශ්චිත ස්වභාවය. දැන් වතුර ඇසුරු කරගෙන නෙමෙයි දැන් ඉබ්බා ගොඩ ඉන්නේ. අන්න වගේ අපේ හිතට තේරෙනවා මේ අරමුණු ඇසුරු නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. අරමුණු වල එල්බ නොගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා අන්න හිතට තේරෙනවා. ඒක මේ අපිට දැන් මේ මම් බනහ බන කිව්වයි කියලා මේ පිංගුතට ඕක තේරෙන්නේ නැහැ. මේ පිංගුතුන්ගේ හිතට මේ දහම හරහා ගිහිල්ලා ප්‍රතිපදාව හරහා ගිහිල්ලා ඕක තේරෙන්න ඕනේ. ඒ හිතට ඕනේ තේරුම් ගන්න. දැන් අර අපි ඉබ්බව පුරුදු කරන්න අපිට බාර දුන්නයි කියලා අපිට ඕක තේරුණයි කියලා මේ ගොඩ කියන එක ඉබ්බට ඉන්න පුළුවන් ශක්තිය ඌගාව තියෙනවා කියලා අපි දැනගෙන හිටියට ඌ ඒක දන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ හිතරත් වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ අන්න කියනවා අපිට මේකට ඉන්න පුළුවන් කියලා අන්න අපිට කියනවා. අන්න එතන තමයි අපිට බුදුරජාන් වහන්සේව සරණ යන්න තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ හැකියාවන් අපේ හිතේ තියෙනවා කියලාවත්. නමුත් අන්න අපි බුදුරජාන් වහන්සේ සරණ යනවා. බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මම දන්න දෙයක් නෑ කියන අන්න බුදුරජාමුදුරුව ඉස්සරහා අපි නිහතමානී වෙනවා. නිහතමානී වෙලා වැඩේ කරනකොට අන්න අපේ හිතේ අර පරිවර්තනය සිද්ධ වෙලා අපි තුන් මොහොතකට හිත අර ඇසුරු කර කර හිටිය වතුරෙන් ගොඩට පයින්නෝ. ගොඩට පැනනහම ඉතින් අමාරුයි ඉන්න. මොකද පුරුදු නෑ. ඉතින් ආයෙත් වතුරට පයින්නෝ. ආයෙත් ඉතින් ගොඩට පයින්නවා. ආයෙත් වතුරට පයින්නවා. ওই විදිහට තමයි ඉතින් ගොඩටයි වතුරටයි ගොඩටයි වතුරටයි මෙන්න මේ සංක්‍රාන්ති අවධිය කියන්නේ ටිකක් අවිනිශ්චිත කාලයක්. මොකද එයාට මේ පැත්තත් දැන් හුරු අර පැත්තත් නිකන් හුරු හිතමු දැන් ඉබ්බට ටික ටික තේරෙනකොට දැන් අර පැත්තේද ඉන්නේ මේ පැත්තේද ඉන්නේ කියලා අන්න දැන් ඉබ්බට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. ටික ටික දැන් මේ පැත්තත් හොඳයි අර පැත්තත් නරකම නැහැ කියලා තමාට හිතෙනවා. දැන් අන්න සංක්‍රාන්ති අවධියක්. ඉතින් ওই කාලෙදී දැන් වෙලාවට යෝගාවචරීන්ට දැන් මොකද්ද කරන්න කියලා වැටහෙන්නේ උතුර දකුණ මාරු වෙලා වගේ තේරෙනවා නිකන් අමතක වීම සිද්ධ වෙනවා මතක් කරගන්න හදනවා ඒ මතක් වෙන්නෙත් නැහැ මොකද මේ දෙලොවක් අතර දැන් ඉන්නේ ඔන්න වගේ ස්වභාවයක් අපිට මේ හරහා යනකොට වෙන්න පුළුවන් නමුත් කාලයක් යනකොට යනකොට යනකොට දැන් අර ඉබ්බා ගොඩටම පුරුදුනා වගේ දැන් එයාට තේරෙනවා දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක මට ගොඩට එන්න පුළුවන්. දැන් අපි අත දාන්න ඕනෙත් නැහැ. දැන් අපි නිකන් පැත්තකින් බලාගෙන ඉන්නවා. ඉබ්බම ගොඩට එනවා. ඉබ්බම ගොඩට ඇවිල්ලා ඉබ්බම ගොඩ තියෙන මොන මොන හරි තින් කාලා බීලා ඇති වුණාට පස්සේ අන්න ඌ වතුරට යනවා. වතුරෙත් ඉන්නවා. බොහොම සතුටින් වතුරෙත් ඉන්නවා. වතුරේ තියෙන කටයුතුත් කරනවා. අර යතුර වතුරේ ඉන්න යාළු මාළුවෝ එක්කත් ඉතින් එයා සතුටින් ඉන්නවා. ගොඩට ඇවිල්ලා ඉතින් ගොඩක් තැන් එයාට යාළුවෝ ඉන්නවා. ඒකේ ඉන්න යාළුවෝ කට්ටියක් දෙකත් එයාත් සතුටින් ඉන්නවා. දැන් ගොඩ ඉන්නත් පුළුවන්, මඩ ඉන්නත් පුළුවන්. ඔන්න ඔයගේ පින්වත්නි කෙනෙකුට හැකියාව ලැබෙනවා අවශ්‍ය නම් අරමුණු ඇසුරු කරමින් සම්මුති ලෝකේ සම්පූර්ණයෙන්ම අර සාමාන්‍ය ජීවිතේ ඉන්නත් සම්පූර්ණයෙන්ම අර ඉබ්බ ගොඩට වගේ අන්න සාමාන්‍ය අනිශ්චිත ලෝකේ ඉන්නත්. ඒතර මෙන්න මේ తত্ত্বය හිතේ ටික ටික ඇති කරගන්න ඇති කරගන්න අන්න මේ යෝගාවචරයට අවස්ථාව ලැබෙනවා සම්මුති ලෝකයේ තුල කටයුතු කරන්නත් අවශ්‍ය වුණා අවශ්‍ය වුණාට පස්සේ අර සම්මුතියෙන් බැහැර වෙලා බොහොම අනිශ්චිතව වාසය කරන්නත්. එතකොට මෙන්න මේ විදිහට දැන් කෙනෙක් ටික ටික තේරුම් ගන්නකොට මේ தත්වයන් ප්‍රායෝගිකව තේරුම් ගන්නකොට අන්න යාටගේ හිතේ මෙන්න මේ අනිශ්චිත ස්වභාවය සම්බන්ධයෙන් එක අතකින් ලොකු නිදහසක් මේ අනිශ්චිත ස්වභාවයේ තියෙන නිදහස එයාට වැටහෙන්න පුළුවන්. මොකද අර දෙයක් ඇසුරු කරද්දී ඒ දේ මත අපි යැපෙන ස්වභාවයක් තියෙනවා. ඒ අපි ඇසුරු කරන දෙයින් අපේ හිත වර්ණ ගැන්වෙනවා. අපි රූපයක් බලාගෙන ඉන්නකොට අපේ හිත ඒ රූපේ බැසගත්තාම ඒ රූපයේ තියෙන ස්වභාවය තුලින් අපේ හිත වර්ණ ගැන්වෙනවා. අපි රතු පාට දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතත් නිකන් රතු පාට වෙනවා වගේ. අපි කොළ පාට දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතත් නිකන් කොළ පාට වෙනවා වගේ. අපි නිල් පාට දිහාම බලාගෙන ඉන්නකොට අපේ හිතත් නිකන් නිල් පාට වෙනවා වගේ. එතකොට නන්න නිල් පාටයි කොළ පාටයි ගැටෙන්න පටන් ගන්නවා. සමහරලාට. අපි හිතමු නිල් පාටම දිහා බලන් හිටිය කෙනෙක් ඉන්නවා. තවත් කෙනෙක් ඔන්න කොළ පාටම දිහා බලාගෙන ඉන්නවා. ඉතින් නිල් පාටයි කොළ පාටයි දෙන්න ඔන්න ගැටෙනවා. ඔන්න වගේ තමයි අපි මේ බලන දේ තුල අපි තත්වගත වෙනවා. නමුත් අපි නිල් පාට බලන්නෙත් නැහැ. කොළ පාට බලන්නෙත් නැහැ. රතු පාට බලන්නෙත් නැහැ. අපි දන්නවා මේ ඔක්කොම පාටවල් හරිම අනිත්‍යයි. මේ හැම පාටක්ම හරි අනිත්‍යයි. ඉතින් ඒ නිසා අපි මේ එක පාටක්වත් බලන්නේ නැතුව ඉන්නවා. දැන් මේ පාට නිරූපණය කරන මේ වෙනඳුන් දන්නවත් ඇති ඔය පක්ෂ හැමක් තියෙන්නේ. ඒවටත් ඉතින් ඕනනම් දාගන්න පුළුවන්. ඉතින් ඔය හැම එකක්ම හරි අනිත්‍යයි. ඉතින් අපි ඒක බලන්න යන්නෙත් නැහැ. මේක බලන්න යන්නෙත් නැහැ. බොහොම නිදහසේ ඉන්නවා. ඉතින් මෙන්න මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ මුනිවරුන්ගේ තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් මුනිවරයෙක් තේරුම් අරගෙන භාගතුන් වහන්සේ මේ தත්ත්වය විස්තර කරනවා. සබ්බත්ත මුනි අනිස්සිතෝ න පියං කුබ්බති නෝපි අප්පියං තස්මින් පරිදේව මච්චරං පන්නේ වාරි යථා නලිප්පති දැන් සියලු දේහි අනිශ්චිතව වාසය කරන ඒ මුනිවරයා එකක්වත් අල්ල බදා ගන්න යන්නේ සියල්ලෙහි අනිශ්චිතව වාසය කරනවා න කියම් න පියං කොබ්බති නෝපි අප්පියං මේ ප්‍රිය අප්‍රිය හැම දෙයක් සම්බන්ධයෙන් මෙයාගේ හිතේ තියෙන අනිශ්චිත ස්වභාවය තස්මින් පරිදේව මච්චරං දැන් හිතේ ශෝක කිරීම වැළපීමක් නැත්තේ නැහැ මසුරුකම් කිරීමක් ඇත්තෙත් නැහැ. පන්නේ වාරි යථා නලිප්පති. දැන් මේ හරියට නිකන් නෙළුම් කොලයක වතුර නොරැඳෙනවා වගේ ඒ හිතේ මේ ප්‍රිය අප්‍රිය වූ දේවල් සම්බන්ධයෙන් කෙලෙස් එන්නේ නැහැ. ඔන්න මේ ස්වභාවය එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ తত্ত্বය තමයි දැන් මේ කාලකාරාම සූත්‍රයේදී බොහොම ගැඹුරින් විස්තර කරන්නේ. එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා ඉතිකෝ භික්කවේ තථාගතෝ දිත්තා දට්ටබ්බං දිත්තං නමඤ්ඤති. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දැකීමෙන් තොර වූ දැකිය යුතු දෙයක් ගැන මොකක්වත් මඤ්ඤණා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේවැ දේවල් තියෙනවා කියලා ගැනීම දැකීමක් පමණක් ඔන්න සිද්ධ වුණා. ඇහැට රූපයක් ආපాతගත වුණාම ඔන්න දැකීමක් සිද්ධ වුණා. ඒ හැර මෙතන දැකිය යුතු දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මඤ්ඤණා කරන්නේ නැහැ කියනවා. හඟින්නේ නැහැ කියනවා. ඊළඟට අදිත්තං නමඤ්ඤති. මේක දැක්කේ නැහැ කියලාත් හිතේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ නොදකින්වත් නෙමෙයි. අදිත්තං නමඤ්ඤති. නොදකපු දෙයක් සම්බන්ධයෙන් මඤ්ඤණාවක් හිතේ ඇත්තෙත් නැහැ. හිතේ කතන්දර ගෙතීමක් ඇත්තෙත් නැහැ. දට්ටබ්බන් නමඤ්ඤති. දැකිය යුත්තක් තියෙනවා මෙන්න මෙතන කියලා දෙයක් තියෙනවා කියලා දැකිය යුත්තක් මෙතන තියෙනවා කියලත් අන්න හිතේ මඤ්ඤණාවක් පහළ වෙන්නේ නැහැ. හැඟීම් පහළ වෙන්නේ නැහැ. දට්ඨාරන්න මඤ්ඤති. මෙතන දකින්න කෙනෙක් ඉන්නවා කියලත් අන්න භාගතුන් වහන්සේ මඤ්ඤණා පහල කරන්නේ නැහැ. ඉතාලම ගැඹුරකින් මෙන්න මේ தත්ත්වය විස්තර කරනවා. කොයි තරම් සූක්ෂම මට්ටමකින් බුදුරන් වහන්සේ මේ අනිශ්චිත ස්වභාවය එකwidehatකින් විග්‍රහ කරලා තියෙනවද? කියන්නේ හිතක් අර වගේ අනිශ්චිතව තියෙනකොට ඒ අනිශ්චිත ස්වභාවය තුළ අන්න බුදුරන් වහන්සේ කියනවා දිත්තා දට්ටබ්බං නෑ දට්ටා දට්ටබ්බං දිත්තං නමඤ්ඤති. ඒ කියන්නේ දැකීමෙන් වෙන්නු දැකිය යුතු දෙයක්. දැකීමෙන් වෙන්නු මේ කියන්නේ දැකීමක් පමණයි මෙතන දැකීම මාත්‍රයක් මිසක් මෙතන දැකිය යුතු දෙයක් නැහැ. ඊළඟට අදිට්ඨං නමඤ්ඤති. මෙතන මේ තව මොනාහරි මම දැකපු නැති දෙයක් තියෙනවා කියලා එහෙම මඤ්ඤණාවක් හිතේ ඇත්තෙත් නැහැ. දට්ටබ්බන්න මඤ්ඤති. මෙතන දැකිය යුත්තක් ඇතයි කියලා නැත්නම් අනිවාර්යයෙන්ම මම දැකගත යුත්තක් මෙතන තියෙනවා මට තාම අහුුනේ නැහැ. එහෙම කියලාත් මොකක්වත් හිතේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේමයි දට්ඨාරන්න මඤ්ඤති. මෙන්න මේක බාහිර තියෙන දැකිය යුතු දෙයක් නම් ඔන්න දකින්න කෙනෙක් ඉන්නවා කියලානේ අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ. මෙතන රූපේ තියෙනවා මෙතන මම ඉන්නවා. ඔහොම තමයි අපි හිතන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා මෙතන මේ රූපයක් කියලා දෙයක් ඇත්තෙත් නැහැ. එතන තියෙන දැකීම් මාත්‍රයක්. ඒ මිසක් මෙතන මමෙක් ඇත්තෙත් නැහැ. මෙතන දකින්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ඊටාම ගැඹුරකින් එතකොට මේ කාලකාරාම සූත්‍රයේදී විස්තර කරනවා. අපි මේක ඔස්සේ තව ටිකක් හෙට දිනේදීත් ගැඹුරට යමු. එතකොට අද මේ බුදුරයන් වහන්සේ කොයි තරම්නම් මේ ප්‍රතිපදාවක් හරහා ටික ටික අපිව මේ අර ෂඩාශ්‍රාකාර හිරගෙදරින් නිදහස් කරගන්න උත්සාහත් වෙලා තියෙනවද? ඉතින් අපිත් මේ කරුණු තේරුම් අරගෙන අපේ ප්‍රතිපදාව තුළින් අපි වඩන භවනාව තුළින් අපේ හිතත් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ මේ ෂඩාකාර වූ එක්තරා අන්දමක හිරගෙදරින් මදකට හෝ නිදහස් කරගෙන ජීවත් වෙන්න අපි උත්සාහත් වෙමු.